මට එහෙම එහෙම ගලාගෙන ගලාගෙන එනවා. මෙතන තියෙන්නේ දැන් ඇත්තටම මේ ඇත්තටම ඔබතුමියට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමියට දැන් යන ගමන දන්නවද මොන වගේ ගමනක්ද ඔබතුමිය නිවන් දකින්න කියලා යන්නේ? කෙලෙස් සහිතම කෙලෙස් තුනී කරගෙන යන ගමනක් නේ. ඒ සමන්ගේ සිටේ තියෙන ඒ කෙලෙස් ඒ කෙලෙස් අදිවිදි අදිවිදි කියලා ඒ සුන්නතාවයකට යන එහෙම මම මම කරගෙන යන ගමනක් තමයි යන්නේ දීපුත්‍රය හරි. හැබැයි එතන කෙලස් කියන්නේ බැලුවම ආත්ම සංඥාවම නේද? එහෙමයි. අපිට බාහිරට කම්පණය වෙනවා කියන්නේ බාහිරට අපි අපිටම දැන් දරුවා කියලා දුකක් හරි එනවා කියන්නේ ඒ කෙලස්නේ එතකොට. ඔව්. ඔව් එතකොට අපි ඇලෙනවා ගැටෙනවා කියන දේනේ අපිට කෙලෙස් වල මිනිම් දණ්ඩ තියෙන ප්‍රායෝගික පැත්ත. ඔව් ප්‍රායෝගිකව අපිට පොතක තියෙන දෙයක් නෙමෙයි අපිට දැනෙන්නේ අපි ඇලෙනවද ගැටෙනවද කියන එකනේ. ඒකනේ කෙලෙස් කියන්නේ වචනයක් නෙමෙයිනේ. කෙලස් කියන්නේ ඇලෙනවද ගැටෙනවද කියන ඒ ස්වභාවය. ඒක තියෙන්නේ අපි බාහිර ඇත්ත කරගෙන තියෙන ඒවත් එක්කනේ ඇලෙන්නේ ගැටෙන්නේ. එක්ක දරුවෙක් කියලා එක්ක කොණිය ඇලෙන්නේ. එක්ක පොතක් කියලා තියෙන්න ඕන එක්ක අඹ ගහක් එක්ක මොකහරි එක්ක මොනවාරි රත්තරන් බඩු හරි ගෙයක් හරි වාහනයක් හරි සල්ලි හරි මිලමුදල් හරි මහත්ය කියලා හරි දරුවෝ කියලා හරි මොකක් හරි අපිට මේ ලෝක ගැන යම් කිසි දෙයක් තියෙනවා කියන ඒත් එක්කම තමයි ඇලෙන්නේ ගැටෙන්නේ. ඔව්. එතකොට දෙයක් තියෙනවා කියන තැන තමයි අපි බොහොම සරලව බැලුවාම අපිට මේ දෙයක් තියෙනවාද කියන එක තමයි එතකොට අපි ගොඩක් සීනෝනින් ඉන්න ඕනි තර තියෙන්නේ. අපි දැන් අරමුණ තමයි කොහොමද සිතට කියන්නේ අරමුණනේ. ඒක හරි. නමුත් දැන් අරමුණු කියන්නේ දෙයක්ද කියන එක දැන් දෙයක් දැන් අපි අපි සාමාන්‍යයෙන් අපි කියවනේ ධර්මයේ මෙනෙහි කරන්න වෙලාවක් තියාගන්න කියලා. ඔව්. අපි කියවනේ දැන් හිත දකින්න වෙලාවක් තියාගන්න ප්‍රතිපදාව විදිහට. හැබැයි ධම්මට්ඨේ ඥානේ වැඩෙන්න ඕන නිසා අපි කිව්වා එතනින් තමයි අර අර ටික කැඩෙන්නේ. ඒ කියන්නේ දෙයක් කියලා නැති බව මෙනෙහි වෙන්න ඕනනේ. ඒක අපි මෙනෙහි දැන් දැන් තව පැත්තකින් අපි ධම්මට්ඨේ ඥානය කියන්නේ ධර්මසාරය කියන්නේ දෙයක් නෙමෙයිනේ. එතකොට දැන් දැන් දෙයක් නම් ඒකේ කාලයක් කියන්නේ දෙයක්. දැන් හෙට හෙට අනිද්දා ඊයේ අතීතේ ගත්ත දෙයක් කාලේ දෙයක් වෙලා එතකොට එහෙම දෙයක් නැත්නම් අපි ධම්මට්ඨේ ඥානෙ මෙනෙහි කරනකොට මේ ෂනේ මේ මොහොත විතරයිනේ. මේෂනේ මේෂනේ විතර දැන් මේ මොහොත කෝල් කරොත් මේ මොහොත විතරයිනේ ධර්මයේනේ මෙනෙහි කරා ධර්මයේ නම් එතන කාලයක් නැහැනේ තුන් කාලයක්වත් නැහැනේ ඔතන මේ මොහොතේ විතරයි ධර්මයේ මෙනෙහි කරන මොහොතේදී අපි අර හිතට අරමුණු දකිනවා කියන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ අරමුණු ඒ එන වෙලාවෙදී එතන එදිනෙදා අපි රැවටෙන්නේ නැතු ඉන්න එකනේ බලාපොරොත්තු වෙන්නේ බාහිර රැවටෙන්නේ නැතුව අපිට රැවටුනොත් හරි රැවටුනා කියලා ඒක 100ක් 100ෙන් ඉන්නකොට ඒක අපිට ඇත්තටම ඒකට බල ගැන්වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවශේෂ උපාදාන වෙන්නේ නැහැ. එතන උපාදාන නොවෙච්ච සිද්ධ වෙන්නේ 100ෙන් හිටියොත් තමයි. දැන් දැන් බාහිර කියලා රැවටුනොත් ඒ උපාදානකුත් තියෙන. උපාදාන. ඔව් එතකොට අන්නේ එතන අපි කෝපයක් හරි බිඳුනොත් හරි නැත්නම් කකුලක හරි වැදුනොත් හරි එහෙම නැත්නම් දරුවෙක් මොන හරි ප්‍රශ්නයක් කිව්වොත් හරි එතකොට කේන්ති යනවා නම් ගැටෙනවා නම් ඇලෙනවා නම් අපි තුන් බල්ලෙක් බුරනවා කියලා ඒකත් වදයක් කරගෙන බල්ලට ගහන්න යනවා නම් ඒ ඔය වගේ අපිට හැමදේම දැන් අපි තුන් ගාත කියන්නත් වෙලාවට හම්බුන්නේ නැහැ, මල් කඩන්න හම්බුන්නේ නැහැ, පූජා කරන්න හම්බුන්නේ නැහැ කියලා ගැටෙනවා කියලා. එතකොට ඉතිපත් එක්කම අපි උපාදානම තමයි. එතකොට අපි අපේ සිත දකින්නේ. එතකොට අපි කොච්චර ඒවයින් දිය වෙලාද? ඒවට අපි කොච්චර අපේ අපේ සමානෙන් අපිට කේන්ති එනවා. දරාගෙන ඉන්නවා කියමු. දැන් කේන්ති එනවා. බල්ලා බුරනවා. බල්ලා බුරනකොට කේන්ති එනවා. එතකොට ඒකත් අපි පිට කරන්නේ නැතුව ඒ දැන් එතකොට අනිත් අය මං ගැන වැරදියට හිතයි වගේනේ. එතකොට දැන් දරාගෙන ඉන්නවා කියමු. ඒ දරාගෙන ඉන්නවා කියන එක ඇත්තටම බැලුවාම මේ නිවන් මාගේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ දරාගෙන හිටියත් කේන්ති ගිහිල්ලා තියෙන කියන මේ කියන්නේ. ඒ කියන්නේ අරමුණු ඇවිල්ලා ඉවරයි කියන එකයි කියන්නේ අරමුණට ප්‍රකට වෙලා ඉවරයි. දරා ගන්නවා කියන්නේ ගැටීමක් දරාගෙන ඉන්නවා කියන එකනේ. එතකොට ඒ ඇලෙන ගැටෙන සිත නැති වෙන්නේ නැහැ. එතකොට එතනත් ඇලෙන ගැටෙන ස්වභාවයේ දැන් දරාගෙන ඉන්නවා කියන එක තියෙන්නේ විතක්ක ਵਿਚාර සංසිඳන ලෞකික සමාධි පැත්තේනේ. ලෞකික සමාධියනේ ඒවා යටපත් කරගෙන තදාංග විදියට ටෙනිස් බෝලේ වතුර යට රංගන් ඉන්නවා වගේ අර එළියට පිට කරන්නේ නැතුව දරාගෙන ඉන්න එකක්නේ සමතේ තුල තියෙන්නේ. දැන් මෙතනදිත් ඒක අපි දකින්නේ ඒ විදියට නෙමෙයි සමත භාවනා විදියට නෙමෙයි. මෙතන දරාගෙන හිටියත් ඇලිලායි තියෙන්නේ ගැටිලායි තියෙන්නේ. මෙතන මේ සවිතක්ක සවිචාරය කියන්නේ මෙනෙහි කිරීමමයි තියෙන්නේ. මේ මෙනෙහි කිරීම අත්තම ඔදා ඔබතුමිය මේ මේ කියන්නේ දැන් අර වෙනමම ධර්මයේ මෙනෙහි කරන තැනට ආවම මොහතට අවදිය කියන තැනට ආවම මේෂණේ මරණය සී කරනවා නම් ලොකු දියුණුවක් ඇති වෙනවා. ඒ කියන්නේ සම්මුති මරණය කියලා එකක් අපි මැරෙනවා කියලා එකක් දාන් ඉන්නවානේ. දවසක මැරෙනවා කියලා. සම්මුතිය තුල ඉන්නවානේ මේ කෙනෙක් මැරෙනවා කියලා හිතාගෙන. එතකොට සම්මුතිය තුල දැන් අපි අපි හිතමු අපි දැන් රැට කලුවරේ මේ කලුවරේ අපි තුම එළියට බැස්සා කියලා මොකක් හරි දෙයකට මොකක් හරි කප්පිටකට එතකොට මේ කලුවරේ බයක් ඇති වෙනවා නම් මට බයයි යන්න මේ කලුවරයි කියලා අර එහෙම එළියක් නැතුව යන්න බැරි වෙනම දෙයක්. නමුත් අර බය භීතිය කියන එක එන්නේ සාමාන්‍ය මේ සත්තු ඉඳීද දන්නේ සතෙක් අයිද දන්නේ දැන් ඔය වගේ දේවල් හිතෙනවා කියන්නේ එහෙම හිතෙනවනේ. දැන් එහෙම හිතෙන්නේ නැතුව ආලෝකයක් හොයන එක වෙනම දෙයක්. එතකොට අර බයව කතන්දර නෑ ආලෝකයක් නැතුව පේන්නේ නැතිඳ යන්න නැති බැරිඳ ආලෝකයක් වන් යන කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ අපේ හිත ඉවල්ලන මේ ප්‍රායෝගික පැත්ත පෙන්වන්නේ. ඒ කියන්නේ මේ මරබිය තියනවාද කියන එක එක පැත්තකින්. මැරෙන්න කෙනෙක් ඉන්නවද කියන එක හැමතිස්සම අනුසෝතය තුළ දීර්ඝ කාලයක් අපිට එහෙම පෙන්නලා තියෙනවා අපේම අභ්‍යන්තරේ. අපිට දැන් අනුසෝතය තුළ අපිට උපදි ගොඩක් තියෙනවා එකතු වෙලා බෑග්යක් තියෙනවා. අපි අපිට වෙන තුනට අපේ අභ්‍යන්තරේ අපිට අපිට තියෙන මේ නිතර නිතර එන්නේ පුරුදු කරපුවා. ඒ පුරුදු කරපු ගොඩේම තියෙනවා මේ මම ඉන්නවා කියලා පුරුදු කරපු එකක් දකින්න. ඒක තුල මම තාම ඉන්නවා. ඇත්තම කිව්වොත් ලෝකෙත් තියෙන. ඔය පුරුද්ද තමයි අපි දැන් මේ අනිත් පැත්තට හරවන්නේ. එතකොට අපි පුරුදු කරන්න යන්නේ දැන් මේ මොහොත විතරයි. මේ ෂණේ විතරයි. දැන් හුස්ම යනවා කියලා හිතනවා. එතකොට ඊට ඊට දුකකුත් නැහැ මුකුත් නැහැ උස්ම ගියා ඉවරයි. එතකොට මේ ශනේ හැමතිස්සම මේ ශනේ දකින්න පුරුදු වෙනවා. ඊගාව ශනේ එතකොට ගොඩක් කලාවට දිය වෙන එකක් එනවා බල ගැන්වෙන එක. ඒ කියන්නේ ওই එක එක ඒවා හිත හිත හිත හිත විඳවනේ ආයත මේ මොහොත සීකරන එක ඉතාම හොඳයි. එතකොට ගොඩක් ඒවා බල ගැන්වෙන්නේ නැහැ. එක එක අරමුණු එන්න තියෙන අර එන්න තියෙන අර දඟල දඟල ඉන්නවනේ අභ්‍යන්තරයෙන් ඊට එන්න බලාගෙන නිකන් සිතුවිලි කැලති කැලති තියෙනවනේ එන්නේ නැතු අන්න ඒව යටපත් වෙයි. ඒ කියන්නේ ඒවට ඒව දිය වී කියන එකක් වෙනවා. අර පාට දිය වෙනවා වගේ. ඔය කර්මය තුළ හොඳ වචන ටිකක් තියෙනවා තමයි. ඒ කියන්නේ මේ අර සායන්ත්‍ය වෙනවා වගේ. ඒ කියන්නේ අපි හිතන රතු පාට ප්‍රකටව තියෙන රතු පාට ටික ටික ටික බොඳ වෙනවා. රතු ගතියම නැති වෙලා නිකන් නිරුන් වෙලා කළු වෙලා නැති වෙනවා වගේ. අරගේ පාට දිය වෙන එක රතු රතුනේ දිය වෙන එකක්. අන්නේ බුදුන් වහන්සේ උපමා කරන්නේ නිකන් පාටක් දිය වෙලා යන වගේ ස්වභාවයකට ආශ්‍රව කෙලස් දිය වෙලා යන ස්වභාවයක්. ඒක වය ධම්ම කියලා ගන්නකොටත් ඒ විදිහට පේනවා අපිට. මේ මේක කියනවා මේ මේක වය ධම්ම, ෂය ධම්ම එහෙම ගන්නවනේ. එතකොට ඒ ගන්න ඒ පෙන්වන්න තමයි. ඒ කියන්නේ අපිට මේ වැය වෙන බව පේන්නේ නැහැ. ෂය වෙන බව පේන්නේ නැහැ. දකින්න ක්‍රමයක් නැහැ. ඒක ඥානෙටමයි දැනෙන්නේ මේ ටික ටික අර අපි කරන්නේ අර අර නිකන් අර අර මේ කරන්නේ අර යථාභූත ඥානෙ. යථාභූත වෙන ආකාරය දකින එක තමයි අර ස්කන්ධයේ ඇත්ත දකින එකයි කරන්නේ. සත්‍ය ඥානෙමයි ගන්නෙ. එතකොට අපි රැවටෙන්නේ නැහැ කියන එක තමයි ලෝකෙට බැසලා නැහැ, ලෝකෙට රැවටිලා නැහැ. අපි හැමතැනම මිදිලා තියෙන්නේ. ඒකත මිඤ්ඤුතු කම්මිතා ඥානෙ තුළ අපි හැමතැනම මිදිලා තියෙන එක මිදිනවා කියන්නේ මේ අපි මේ ඇත්තටම ලොකු දියුණුවක් කරා ටික ටික ඒක Tamanටයි දැනෙන්නේ අර කම්පණය වෙන ස්වභාවයේ අවසානයේදී අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒකත් අපිට හිතලා ගන්න බෑ. අපි මිරිස් පැලේට වතුර දැම්මට, පොර දැම්මට අපිට හිතලා මිරිස් පැලේ උස උස වැඩි කරන්න බෑ. උස්සලා ඇදලා උස උස වැඩි කරන්න කිව්වොත් මිරිස් පැලේ මැරෙනවා. එතකොට මිරිස් මිරිස් පැලේට වතුර දාන්න පුළුවන්. පොර දාන්නත් පුළුවන්. අර හිතට එන අර හැමදේම සත්‍ය දකින්නත් පුළුවන්. සිතට ඇත්ත පෙන්වන්නත් පුළුවන්. මෙනෙහි කරන්නත් පුළුවන්. මේ මායාවෙන් ටික ටික දිය වෙන්න. අර පොර දානවා වගේ වතුර දානවා වගේ. හැබැයි අර කෘතඥානය කියන එක කිසි දවසක හිතලා ගන්න බෑ. මිරිස්පලේ වැටෙන එක හිතලා කරන්න නම් කාටවත් බෑ. ඒ කියන්නේ ගලවලා බලනවා වගේ හිතක් පහළ වුණොත් ගලවන්න ගිය ගමන් වෙන්නේ. අර අපිට දැන් දැන් මට මේ තාම දැන් ආශ්‍රව කියලා ෂෙයා වෙන්න මේ කියලා එහෙම දඟලන්න ගියොත් වෙන්නේ ඔරුව පෙරලෙනවා අර දැගලුවොත් පෙරලෙනවා කියන එක තමයි සිද්ධ දඟලන්න බෑ ඉවසීමක් තියෙනවා. ඒක දැන් කන්ති පරමන්තකෝ කියන්නේ මේ ඉවසන්නත් ඕනේ. ඒ කියන්නේ දැන් මේවා මේ තමන්ට තියෙන තදියමට නිවන් දකින්නත් බෑනේ. එතකොට දැන් කොහොමද ඇතුලෙන් එහෙම තමයි. හිස ගිනි ගත්තාසේ තමයි මුලින් කටයුතු කරන්නේ. මුලින්ම ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ සුතමේ ඥානය හදනකොට සත්‍ය ඥානයට හිස ගිනි ගත්තාසේ තමයි එන්නේ. මොකද කාමස කාමසුකල්ලික අද එතන එන්නේ අපි කාමවස්තුන් කෙරෙහි ඇල්මනේ තියෙන එතනින් මෙදෙන හිත ගිනිගස්සාසේ කටයුතු කරනවා. ඒ කියන්නේ ඉතින් අපි දැන් කියනවානේ කාමවස්තුන් කෙරෙහි අපි ඉන්නවානේ දැන් මුළු ධර්මයට එන්න කලින් ඉන්නේ මේ ලෝකයේ ඇත්ත කරගෙන කම්සප විඳමින් ඉන්නේ. කම්සප පිනවනවානේ. එතකොට අසකන දිවනාසේ ආයතන පිනවනවානේ. අනේ කාමී කාමී සුවිනේය කියන තැන. එහෙම නැත්නම් කම්සප්ප පිනවීමෙන් ඈත් වෙන්න තමයි ඉස ඉස ගිනි ගත්තාසේ ධර්මයේ ශ්‍රවණය කළා හොඳට සත්‍ය කරා සත්‍ය දැනගෙනතට පස්සේ එතන එනවා හිත ගිනි ගත්තාසේ එතන තියෙයි. හැබැයි මේකේ දැන් උරුව පදින තැනට එනවා. දැන් සත්‍ය ඥානේ දැන් තුල සෝතාපන්න මාර්ගයට එනවා. එතකොට බාහිර දෙයක් නැති බව දකිනවා. හිතේ දෙයක් නැති බව දකිනවා. සෝතාපන්න මාර්ගයේ ඥානේ එතන දැනෙනවා. ඒ ඥානේ තුල යාට සත්‍ය බව දැනෙනවා. ඒක සත්‍ය බව. බාහිර දෙයක් නැති බව සත්‍ය බව දැනෙනවා. හිතේ දෙයක් නැති බව සත්‍ය බව දැනෙනවා. ඒ දැනීමයි සෝතාපන්න ඥානෙ කියන්නේ. සෝතාපන්න ඥානයයි සෝතා දැන් මෙතන මේ ඥානෙනේ පෙන්නන සත්‍ය ඥානෙනේ. ඒතකොට ඥානය කියන්නේ සත්‍ය බව ඥානෙට දැනෙන්න ඕන. හිතන එක වෙනයි. හිතනවා ඉතින් මේ ඇත්තේ කියලා. නමුත් අපිට දැනෙන්නත් ඕනේ ඇත්ත තමයි කියලා. එතකොට විචිකිච්ඡාව දුරු වෙන්නේ එතන දැනෙන ස්වභාවයත් එක්කමයි. ඒ වගේම තමයි දැන් ওই සත්‍ය ඥානයේට හිත හිත ගිනිගස්සාසේ ওই ධර්මයේ ශ්‍රවණය කිරීම ඔක්කොම කරාට ඊට පස්සේ දැන් ප්‍රතිපදාවට එනකොට දැන් හිත දකින්න එනකොට එන අරමුණු දිහා බලන්න එක්කොට මාර්ගයට ප්‍රවේශ වෙනකොට ලෝකයේත්තක් නොවන බව දකින්න යනකොට එතන හිත හිස ගිනි ගත්තාසේ කටයුතු කරන්න කිව්වොත් ඔළුව පෙරලෙනවා. එතන කලබල වෙන්න බෑ. අතන විතරයි හිස හිස ගිනි ගත්තාසේ මාර්ගයට එන්නේ. මොකද බුදුන් වහන්සේට ඕනුනේ සුගතිපරායන කරන්නනේ. දුගතියට යන එක නවත්තන්නනේ. එතනට තමයි හිස ගිනි ගත්තාසේ සුගතියට ගන්න තමයි කියන්නේ. නමුත් එතනදී සුගති පරායන වෙලා තියෙන්නේ. දැන් ඵලයට යන්නයි යදන්නේ. ඵලයට යන එක කලබල වෙලා ගන්න බෑ කියන එක බුදුන් වහන්සේම පෙන්නනවා. ඒක ඒකට අදාළව ඒකටම අදාළ අනුපිළිවෙලටයි සිද්ධ වෙන්නේ. එතනදී අපිට මේ ප්‍රතිපදාවේදී ඉවසන්න වෙනවා. ඒක කන්ති පරමන්තපෝ. ඒ කියන්නේ දැන් අද දවසේ වෙහෙසන මහන්සි වෙලාන දාඩිය දාගෙන මේව කරන්න බෑනේ. එතකොට අපි පොඩ්ඩක් විවේක ගන්නවා. එතකොට අපි අපි අපිට යම් පිරිසිදු වෙන එක. දැන් කාය කාය ප්‍රාසාදේ කාය විවේකේ චිත්ත විවේකයට හේතු වෙනවා. ඉතින් එතකොට උයනවා නම් ඒවා මූණකට හොදලා අඟපත පිරිසුදු කරගෙන පොඩ්ඩක් හාන්සි වෙලා ඉනකොට හොඳට මේ ධර්ම කාරණා මෙනෙහි වෙනවා. මෙන්න මේ වගේ අපිට සමහරලාට නොදකපු තැනුත් දැනෙන්නේ මේ වගේ වෙලාවක. දැන් ඔය කෘතඥාණයට අරමුණු කළා තමයි අපි ඔය කියන්නේ විවේක ගන්න කියලා. යම් කිසි මොහොතක් ධර්මයට ගැන මොකොත් එහෙම එහෙම එක ආතතියකට ලක් වෙනවා ගොඩක් වෙලාවට මානසිකාරය තුළ සවිතක්ක සවිචාර ස්වභාවය තුළ වීරයකින් තියෙන නිසා ඒ වීරමය ස්වභාවය පොඩ්ඩක් අයින්ට වෙලා සහැල්ලු ස්වභාවයකින් අර සාමාන්‍ය මිනිස්සෙක් වගේ මොකක්වත් මේ ඔලුවට වැටි මොකක්වත් අර ඉන්ජෙක්ට් කරන්නේ අමතර නමුත් සබාදා ස්වභාවිකවම අර සිතට අර දැනෙන ස්වභාවයක් එනවා අර බල ධර්ම වෙනකොට ඉන්ද්‍රිය ධර්ම මේ අරමුණු හැබැයි ඒක ඒක සාමාන්‍ය ඒක සාමාන්‍යයි ඒක ගැටලුවක් නෑ. ඒක නිකන් විවේකව ඉන්නකොට සහැල්ලුව. ඒතර සහැල්ලුව අර සුකුම ස්වභාවය නැති වෙන්න ඒක බලපාන්නේ ඒක සමන්ගේ ස්වභාවය වෙලා. ස්වභාවය කියන එක අමුතුවෙන් දෙයක් ආරෝපණය කරගන්න එකයි දෙකක්නේ. ස්වභාවයේ ගැටලුවක් නැහැ. දැන් කෙනෙක් අපි තුමු සෝතාපන්න වෙලා කියලා ඒක ස්වභාවය වෙනවා එතකොට. අර කන්දක් නගිනකොට එක පාටම දැන් පොඩ්ඩක් අමාරුවෙන් නැග්ගට පස්සේ තැන්නක් හම්බ වෙනවා. එතකොට තැන්න තමයි බුදුන් වහන්සේ පළ විදියට ওই කොටස් හතරකට පෙන්වන්නේ. මේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියලා. එතකොට මේ තැන්නක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මුලින් අර අපි පොඩ්ඩක් එහෙම දැඟලුවාට ඒ ඒ දඟලන කොටත් අපි එක්තරා ඒ කියන්නේ දියුණුවක් තුල ස්ථානගත වෙනවා. මනසම. ඒ කියන්නේ මනසම ටික ටික ලිහිල් වෙන සැහැල්ලු ස්වභාවයක ස්ථානගත වෙනවා. නැවතත් ආයිමත් අර පොඩ්ඩක් එතනින් ඉස්සරහට පොඩ්ඩක් මනස අර යන ගමන තමයි පොඩ්ඩක් අර කන්ද වගේ නගිනවා වගේ අර එන සවිතක්ක සවිදාස ස්වභාවය. මෙනෙහි කිරීම තුළ දැන් ආනන්ද හඳුරුව රහත් ඵලයේ උදෙසා සක්මන් භාවනා කරන්නේ එතකොට එතන එතන තියෙනවනේ වීරයක් තියෙනවනේ එතකොට එතන රහත් භාවය ලබන්නේ එතකොට ආනන්ද හඳුරුව ඊට පස්සේ අලුයම අත්හරිනවනේ දැන් කොහොමද එළි වෙන එකනේ දැන් කොහොමද දැන් කොච්චර විනය කරත් වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ ඊට පස්සේ අත්හරිනවනේ ඊට පස්සේ අත්හරිනකොට තමයි අර මගපල ලබන්නේ එතකොට තමයි අර මේ වීරිය තියෙනකොට එන්නේ නැහැ කියන එකයි ඔය හිත වියවුල් වෙලා තියෙනකොට කාලා නැතුව බඩකින් ඒව ගැන හිත හිත ඉන්නකොට ඔය ඔය වගේ හැම තැනම මෙතන තියෙන ඕන හොඳ මනා අවබෝධයක්. මොකද මේක විශාල යුද්ධයක්. මේ යුද්ධේ බාහිරට පේන්නේ අභ්‍යන්තරයෙන් තියෙන විශාල විදිහට අපිට පේනවා බොහොම සියුම්. ඒ කියන්නේ බොහොම සියුම්. හැබැයි විශාල ප්‍රමාණයක් තියෙන සියුම් කාරණා. බොහොම සියුම් බැලුවහම ප්‍රකට නැහැ. බැලු බැලමට පේන්නේ නමුත් අතිශය සියුම් කරන අපි හඳුනා ගන්නොත් දක්ෂ වුණොත් තමයි අර කුසලස උපසම්පදාව කියන තැන ඒ කුසලයේ කියන දක්ෂතාවයේ ඒ එක තමයි කියන කුසලතාවය. ඉතින් ඒ කුසලතාවය Tamanටම තියෙන්නේ Tamanගෙම ඒ ස්වභාවයේ හඳුනා ගන්නත් ඕනේ. දැන් අපි දන්නවා දැන් කෙනෙක් දිහා බලනකොට අපිට පේනවා එයා දඟලන්නේත් නැහැ. එයා හරි තැම්පත්. එයා වැඩි කතා කරන්නේත් නැහැ. ඒක එතකොට එයාගේ තියෙන එයාගේ එයාගේ ස්වභාවය අනුව අපේ ස්වභාවය වෙනස්. අපි සමහර විට එහෙම නැහැ. අපි සමහර විට වෙනස්. එතකොට අපිට තේරෙනවා දැන් එයා කුසලතාවේ දැන් උප්පත්තියෙම ස්වභාවයක් තියෙනවා දිනු කරන්න සුදුසු ස්වභාවයක් තියෙනවා. අන්න එතන ඒ ස්වභාවය අපි ගාව නෑ නේද කියලා දකිනකොට අපිත් එතනට තමයි ටික ටික යන්නේ කියලා වැටහෙනවා. එතකොට එයාට ධර්මය අවබෝධ වෙලා නෑ කියලා හිතමු අපි අපි වෙලින් ආගමක් කියලා ක්‍රිස්තියානි කෙනෙක් කියලා හිතමු. හැබැයි එයා ඉතින් අවිද්‍යා භූමියේ ඉන්නේ. එයාට මේ මේ මේක මේක මේක අම්බෙලා නෑ. ඒ සම්මාදිට්ඨිය හම්බෙලා නැහැ. ඉතින් එයා ඒක නිසා එයාගේ ස්වභාවය වුණාට ඇත්තටම අපි දකිනවා ඒ ස්වභාවය නේද දැන් අපිට පේනවා. පේනකොට අපිට ඒ ස්වභාවය තිබුණා නම් අපිටත් කොච්චර හොඳ වගේ දැනෙනවා. දැනෙන මහසාවක් නේද කියලා දැනෙනවා. ඒතකොට අපිට තේරෙනවා පෙර කෙලස් කොච්චර අපි ගාව මණ්ඩි වගේ ආශ්‍රව ස්වභාවය අපිට පේන ගන්නවා. ඔය ඔය පරිත්‍යාඥ ඥානය කියන්නේ අනිත්‍යයේ කඳ පිළිවෙත් දකින්න එක සිත් පිළිවෙත් දකින්න එක ඔය ඕවත් එක්කලා Tamanට දැනෙනවා තමන්ගේ ඒ ස්වභාවත් ඒත් එක්කම දැනෙනවා. ඒ කියන්නේ තමන්ට මේ දැනෙනවා ඒත් එක්කම දැන් අපේ ස්වභාව වල වෙනස් වෙනවා කියන කතාව මොකද්ද කියන්නේ? මොකද අපි ඉන්න අපි කියනවානේ අපි ඉන්න ස්ටේටස් එකක් ඒ කියන්නේ අපි ඉන්න මේ අවධියක් ස්වභාවයක් අන්න එතන ටිකෙන් ටික වෙනස් වෙන්නේ හරියට නිකන් ගලේ පොතු යනවා වගේ සමහර වෙලාවට ඒවා හරි අර මේකේ අවසානයේ යනකොට මේ මේ දැන් මුලහරේ නම් අපිට ධර්මයේ ශ්‍රවණය කරලා එහෙම ගන්න පුළුවන්. දැනගන්න පුළුවන්. සත්‍යධර්මයක් අපිට හොයාගන්න පුළුවන්. දැන් මේ ඇහෙනවනේ. කලයන් මිත්‍රාගේ පණිවිඩය හම්බ වෙනවා. නමුත් අපිට ඊගාව ටිකක් ඕනන්නේ. අපිට ඊගාව ටික ඕනන්නේ දැන් ඒ කියන්නේ මේකේ ඊගාව ටිකත් ඇත්තටම බොහොම බොහොම ඉවසීලියෙන් කටයුතු කරන්න ඕනේ. දැන් අපි තුන් ගිහියෙක් නම් අපි දකිනවා අර කුක්කුට මිත්තා කියන අර වැද්දට මස් වේලා දෙන සෝතාපන්න කාන්තාව සෝවාන් අපි අපි බුදුන් වහන්සේ පෙන්නනානේ ඒ කුක්කුට මිත්තා කියන කාන්තාව සෝතාපන්නයිනේ. ඉතින් අපේ සූත්‍රවල ඒක අපිට දක්ෂ ලැබෙනවා. නමුත් එයා වැද්දෙක් එක්කනේ ඉන්නේ. එතකොට එයා වැද්දා ගේන්නේ ප්‍රශ්නේ ගේන්නේ. නමුත් බලන්න කිසිම කම්පනයක් නැහැ. මේවා සත්තු කියලා හිතන්නේ නැහැ. මේක ආහාරයක් පමණයි. එයාට තියෙන්නේ යුතුයකමක් කරන්න. මොකද කුසගින්නේ නැත්තම් තමන්ගේ ස්වාමියා මිය යනවා. එයා මේවා තමයි වළඳන්නේ. පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ඒක ඒක නිකන් දකින්න බලන්න ගැලෙන්නේවත් නැත්තම් ගැටෙන්නේවත් නැත්තම් එහෙම ස්වභාවයකක් ඉන්නවනේ. ඒක අපිට ධර්මයේ තුල පේන තියෙන මේ තේර තේරි ગાථා ගොඩක් වෙලාට මේ අන්තිම දැන් මේ කටයුතු කරන අයට අපි ගොඩක් වෙලාට කියනවා ඔය තේර තේරි ગાථා හැම කොටක් පරිශීලනය කරනවා ඉන්ටර්නෙට් එකේ හරි සර්ච් කරන්න පුළුවන් දැන් තියෙනවා ත්‍රිපිටකයේම තියෙනවා දැන් එහෙමත් පුළුවන් ඩෙස්ක්ටොප් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් ඒවා දකින්න පුළුවන් ඒ විදිහටත් නැත්තම් පොතක් ගන්න පුළුවන් වැඩි නැහැ රුපියල් 2000ක් වගේ වෙන්නේ තේර තේරී ගහතා ඒ පොත හරි තියාගන්න බලන්න මේ අන්තිම ටිකේදී ඕන වෙනවා අර ආගන් වහන්සේලා ගිය මගපිලිවෙත් පොඩ්ඩක් හැමතිස්සම අර අර කාත් එක්ක හරි බෙදා හදා ගන්නවා වගේ වෙනවා ඒ තේර තේරී ගාතාවල ඒ ඒ අය කටයුතු කරපු ආකාරය තමනුත් නිකන් ඒ වගේ වෙනවා කියවනකොට ඔව්. එහෙම ස්වභාවයකට නිකන් අර සමහර වෙලාවට ඔව්. සමහර වෙලාවට දවසේ දැන් අර මොන මේ ඒ අර දැකලා ඒක සත්‍ය දැකලා ඒක බොරුවක් කියලා දැකලා එහෙම දැස් සමහර දේවල් මේ අවබෝධ වෙනවා නිකන් ඒක පාට නිකන් දෙහිලා යනකොට නිකන් ඒ ඒක මේ අනුය මෙහිමයිද කියලා කරලා ගොඩක් වෙලාවට දැන් මෙන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔබතුමිය කතා කරනකොට කලිනුත් අපි දැක්කා මේ අර ගොඩක් වෙලාවට දැන් අර අපි ධර්මයේ පැහැදිලි කරනවානේ දැන් ඒ ගොඩක් අය කතා බහ කරනකොට පෙන්නන ඒවා අහනවානේ ඔබතුමියත්. ඒ අහනකොට ඒ දේවල්ම අපි ඒවා බොහොම පරිස්සමින් ගන්න. ඒ කියන්නේ දැන් අපි අපේ හිතට අපේ හිතක් ඇති වෙලා නැති වෙන ස්වභාවයේ අපිට ඒක දැනනකොට දැනෙන්නේ සිතට අයිති නැති ස්වභාවයකින් වෙනින් කෙනෙක් දකින්න තමයි. නමුත් ඒක අපි වදයක් කරගන්න යන එකක්වත් ඉලිප්පන එකක්වත් වෙන්නේ නැහැ. ඒක දැනීමක් පමණයි. දැනීමක් කිසිම වෙලාවක සිතුවිලි ප්‍රශ්නයකට එල්බෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනෙන කියන්නේ ඒක කියන්න ඕන එකක්වත් නෙමෙයි දැනෙනවා කියව දැනෙනවා කියන්නේ ඒක ඒක හොඳයිනේ. ඒක හොඳයිනේ එහෙම දැනෙන එක. එතකොට ඒක ගැන ගොඩක් වෙලාට කතා කරන්න හොඳ නැහැ. දැන් අපිත් එක්ක කතා කරලා ගැටලුවක් නැහැ. අපි මේ මේ මාර්ගය ගැන කතා කරන්නේ. ඔව්. ඔව්. මට වෙනවා වෙලා තියෙන දැන් මම මේකදී මගේ ස්වභාවය දැන් මෙහෙමයි නේ දැන් එතකොට දැන් සමහර වෙලාවට මම දැන් ඉතේ කෙලස් ගැටියක් ආපුනම සමහර වෙලාවට පස්සට එළියට ගියට දැන් ඇතුලේ ඒක දැන් මම දකින්නම දැක්කම සමහර වෙලාවට මට කියනවා මේ මේ සංකල සිතේ ස්වභාවය ඕකයි මේ මේ මහා අදම සිතා ඒ අන්න එහෙම නිකන් ඒ එහෙම එහෙම ඒක තමයි අත්‍තරම සිහිය කියන්නේ. ඒ සිහියත් නුවණත් කියන්නේ ඒ ස්වභාවය තමයි. ඒකේ ගැටලුවක් නෑ. ඒ විදිහට ඒක මුලින් එහෙම තමයි. පස්සෙ වෙනකොට කම්පන චංචන ස්වභාවය තුළ ඒවත් එච්චරම ඔච්චරවත් ඒ කියන්නේ ඒවත් ප්‍රකට වීමක් නැති වෙනවා කියන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපි අවදිමත් ස්වභාවයක වෙනම සිතුවි අපිට කොහොම ප්‍රශ්න නැති වෙනවා ටික ටික. ටික ටික දැන් ඔය කෝල් කරන අයටත් ප්‍රශ්න ගොඩක් ටික ටික අඩු වෙනවා. ඒ කියන්නේ අලුත් අය තමයි ගොඩක් කලාවට නොදන්න නිසා අහන්නේ. නමුත් දැන් ඔය ගොඩක් කතා කරන අයට වැටහෙනවා මාසයක් විතර ඒ අය ප්‍රගුණ කරන්න ඕනි කියන එකක් ඒ අයටත් දැනෙනවා. එතකොටත් ඒ අය ඒක කතා කරන්නේ නැහැනේ මාසයක් විතර ප්‍රගුණ කරනවානේ. ඒ එතකොටත් මේ අනිත් එක තමයි අභ්‍යන්තරයේම ප්‍රශ්න නැති වෙන එකක් වෙනවා. ඒ කියන්නේ අ දැන් මේ දැනෙන දැනීම අවදි වෙන්න ගත්තාම ඒත් ඔස්සේ යනවා. ඒවා කතා කරන්න ගියාමත් අර නැවතත් සිතුවිලි එන බව ඒ අයටත් තේරෙනවා. එතකොටත් ඒ අය වැඩි කතා කරන්නේ නැහැ. හැබැයි දියුණුවක් තියෙනවා. ඒ දියුණුව තුළ තමයි ඒ ඉන්නේ. ඔව්. දැන් සමහර අය එක්කලා සාකච්ඡාවලදී දැන් ඒ ඒ ඒ සාකච්ඡාවලදී ඒගොල්ලන්ගේ මාතෘකාවට පැහැදිලි කරන දෙනකොට දැන් එතන මේ මානසික භාවයේ තියෙනවනේ කියන ඒ ඒකම දැනීමක් වෙනවා. ඒ දැන් සමහර වෙලාවට අර අර වගේ සිිතේ මේ සංකල බවකුත් කියනවා. ඉතින් ඒකයි මට දැන් අර ඒක වෙලාවකට සිිත මේ විදිහට දකින්න ඒක වෙලාවකට අර විදිහට දකින්න ඉතින් අර මට කියන මාර්ගේ මම මොන දානවාගෙනද දන්නේ නෑ නෑ නෑ කියන්නේ එතන ලොකු දෙයක් නැහැ. ඒත් වෙන්නේ තමන්ගේ සිතුවිලි වලින් නිදිලා නම් එච්චරයි. සිතුවිලි වල ඇතුළෙන් ගියොත් තමයි ඔක්කොම ගැටලු තියෙන්නේ. ඒ අවදියක් සිතුවිල්ලක් විදිහට ගත්තොත් තමයි ඒක නැවත ওই විදිහට පේන්නේ ඒක තමන්ටම මායාව තමන්ටම නොදැනි තමන්ගේ හිත තමන්ගම රවට්ටන එකක් වෙනවා ඒ කියන්නේ එයා හිතින් හිතන්නත් යන එකක් තමයි ඔය ඔය ඩබල් වෙනවා වගේ ඔය එහෙම දැනෙන්නේ. ඒක එච්චර ලොකුවට ගන්න ඕන එකක් නෙමෙයි හැබැයි. ඒ කියන්නේ දැන් මෙතනදී දැනෙන දැනීම කියන එක එහෙම කිසි දවසක එහෙම වෙන එහෙම අවුල් වෙන එකක් නෙමෙයි කිසිම කෙනෙක් කවදාවත් එහෙම දැනීම එහෙම දැනීම කියන එක අතිසියුම් ඒක ලුණු රහ දැනෙන එකක් නේ දැන් ඒක ලුණු රහ දෙපාරක් දැනෙනවා කියන්න බෑනේ දැනීම දැනීමක් විතරයිනේ ඔන්න ඔය වගේ එකක් ඒක අර පිරිසිදු කරගන්න ඕන එකක් අපි අපි ලුණු කියලා හිතන්න ගත්තොත් නේ ඒක දැනුණු එක වෙනයි වෙනයි වෙන්නේ දැනුන එක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. දැනුණු දැනීම එක එක වෙනස් වෙන්නේ නැහැ. අර හිතන ඒවා තමයි අයින් කරගන්න තියෙන්නේ. එච්චරයි. වෙන දෙයක් නැහැ එතන. ලොකු දෙයක් නෙමෙයි අපිට මනසේ ස්වභාවය තමයි ඒක අර අපේ තියෙනවා තණ්හායම ස්වභාවයක් ඒකත් ආසාවෙන් ගන්න යනවා. මනසයි ගන්නෙ Taman නෙමෙයි. Taman කරනවා නෙමෙයි මේ හැයාවක් මෙතන තියෙන එතන පුජ්‍යලයක් කියලා දකින්න එපා. ඒ මනසේ මායාව එක. මනසේ මායාව. ඒ කියන්නේ මේ සංඥාවල සංඥාවල මායාවක් මවනවා හැමතිස්සෙම මොකක් හරි එකක් මවන්න යනවා. බලනකොට නිවනත් මවන්න යනවා. දැන් සමහර රැවටෙන්නේ ඒකනේ මේ ආලෝකයක් දැකලත් කියන්නේ නිවන් දැකලයි කියලා. නිවන් දැකලා කියලා. ඔව්. මේ මනස මායාව, මනස මායාව කියන්නේ Taman නෙමෙයි. මොකද අවදියට එන කෙනා අර අර දැනෙන ස්වභාවයට අවදි වෙන කෙනා මනස මායාව Taman කරගන්නේ කිසිම වෙලාවක. එයා මනස මායාව මේ මනස මවනවා කියලා දකිනවා. මනස මවනවා මනස මනස මේ සමහර ඒවා අපිට කියන්නත් බෑ. ඒ තරම් තියෙනවා මේ මනස මවනවා. ඒ කියන්නේ මනස ඇලිලා තිච්චේවා තියෙනවානේ පෙර ඉඳන් එන සංඥා තියෙනවානේ. ඒවා මවනවා. දැන් සමහරලාට හිත මිත්‍රයෝ වෙන්න පුළුවන්. යාළුවෝ වෙන්න පුළුවන්. ඒ ඒ ඇත්ත එක්ක ඇයි හොඳයි කම් පාන්න හිතෙනවා. කෝල් එකක් දෙන්න හිතෙනවා. මොනවා කරනවද දන්නේ නැහැ හිතනවා. කතා කරන්න ඕනි. මේ මනස මවන්නේ. මනස මේ උදකලාව ඉන්න දෙන්නේ නැහැ මනස. මනසට ඉන්න බෑ. මනසගේ ස්වභාවයම මේ හුදකලාවෙන් වහන එකමයි. මනසේ ස්වභාවය කියන්නේ අපි දැන් උපතින් ප්‍රභාස්වරයිනේ. එතන හුදකලාවක් පේනවනේ අපිට ප්‍රභාස්වර තැන. එතකොට ඒක නැති කරපේකනේ මනස කරේ මේ වෙනකම්. දැන් ගවාංගේ කියන්නේ ප්‍රභාස්වරං චිත්තං කියන්නේ එකම දේනේ මේ ගන්න අපි. එතකොට එතන නැහැනේ මේ සිතුවිලි, ద్వාරසිත නැහැනේ. එතකොට මේ ආයතන වලින් ඔක්කොම කරලා තියෙන්නේ ඉපදෙනකොට අපි හිටපු ඒ සැනසීම නැති කරපු එක තමයි සිතුවිලි කරලා තියෙන්නේ. දැනුත් අපි එහෙම පොඩ්ඩක් ඉන්න කිව්වොත් එහෙම මනස බලනවා ආර්ය දැන් මොනවා කරනවද දන්නේ දැන් ආර්යට මොන වෙලාවද දන්නේ ඉතින් ඥාති එක්ක හරි මතක් වෙනවා මේ ආර්ය විභාගේ කොහොම කරාද දන්නේ විභාග රිසර්ච් කොහොමද දන්නේ මේ මොකද්ද දෙයක් මවනවා කියලා බලනකොට කිසිම අදාළක් නැතිව බලනකොට මේ ජනාධිපති ගැන හරි මතක් කරනවා එහෙම නැත්නම් අර පුපුරන ගෑස් එකක් හරි මතක් වෙනවා <laughs> මතක් වෙනවා. හරි නේද කියන එක? දැන් දැන් සමහරවිට අපි නිතරම අපි නිතරම කරන දේ එන්නේ. දැන් අපි දෙවනිනෝ බලනවා නම් ඒකේ තියෙනවත් එනවා. දෙවනිනේ මේ මේ ඇති කත් මොකක්වත් එහෙම ඇත්තකුත් නෙමෙයි. ඒක මේ අදපු නාට්‍යයන්නේ. එහෙම දෙයක්කුත් නෑ. වාස්කොට එන මායා ගොඩක්. ඒකේවත් මතක් වෙනවා. ඒකේ මොකටද අපිට? ඒ කොහෙවත් යන්නේ වනේ මේ බලනකොට මේ මේ සංඥාවේ ස්වභාවය සංඥානේ මේවා මනසට සංඥා තියෙන්නේ. සංඥානම් පාටක් හරි එනවා. ඒකේ શબ્දයක් හරි එනවා. මොකක් හරි එනවා. බලන්න දැන් නිවුස් එකේ මානායට ගොඩක් තියෙනවා මේ ඔය නිවුස් වල යන්නේව එනවා. එක්ක එක්ක මොන හරි එක්ක ඔය ඉඳ ඔය ඇමති කෙනෙක් හරි මොකක් හරි ඒ කියන ඒවා ඒවත් එක්ක නැවත විතර්කයට යනවා, ප්‍රපංචයට යනවා, මඤ්ඤණාවට යනවා. කිසිම තේරුමක් නැහැ. අර ඒ ඒක මම ස්වාමීනාන්ට මේ දෙහිම හොඳට පස්සෙනවා දැන් සමහර වෙලාවට කනට කරන සින්දුවක් වහම ඒ සින්දුවේ තියෙන එක වචනකින් මේ වෙනස් ස්වරූප ටිකක් නැනකම්. ඔව් වෙනස් මේ ඒක අර සීයට තමයි ඒක එන්නේ සීයට කොට ඒව දැනගන්න ගන්නවා. මට ඒක නිකන් තේරෙනවා නිකන් අර හේතු හේතුවට ඵලයේ වගේ මේ ඒවා ඔය වගේ දැන් ඔබතුමිය කතා කරනකොට ඔබතුමියට කවුරුත් කියන්න බෑනේ ඔබතුමිය මේ මේ පිරිසිදු මාවතක අනුභව වැටහෙනවානේ කාටවත් ඒක කියන්න බෑනේ නැහැ කියලා ඔබතුමියට මේ ලෝකේ මායාව හොඳට දැන් පේනවනේ මේක මොකද්ද වෙන්නේ කියලා අපි මේ හිතන එකක් කියලා වැටහෙනවනේ මෙහෙම දෙයක් නැති බවත් වැටහෙනවනේ ඔබතුමිය ඒකාන්තයෙන්ම ඒක හොඳටම වැටෙනවා ස්වාමීනාත් මේක ඊට වැඩිය කොහෙද යහපතක් මනුස්සයෙකුට අපි දකින්නේ ඊට වැඩිය මේ ලෝකේ කොහෙද යහපතක් තියෙන්නේ නේද රැවටෙන රැවටෙන රැවටිලා ඉන්නවට එකද වටින්නේ අපි ඇත්ත ඇත්ත ලෝකෙක ඇත්තක් ඇත්තකට මුණ දෙන එකද වටින්නේ නේද ලෝකයක් නැහැනේ කොහොමද? ඒක සත්‍ය සත්‍ය මේකමයි කියලා සත්‍ය දැක්කේ පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ විඥාන හය විතරමයි කියන්නේ. ඒක තමයි. ඉතින් අපිට එතකොට ප්‍රශ්නත් ගොඩක් නැහැ අපිට ගොඩක් ප්‍රශ්න නැහැ දැන් අපිට අපිට මේ කාගෙන්වත් අහන්න ඕනේ නේ කවුරු හරි බයිනකොට අපිට ධර්මයේනේ මෙනෙහි කියන්නේ අපිට තේරෙනවානේ මේ එහෙම ඒක ඒක උනා ස්වාමීන් අපි මොකටද ඒකට කම්පණය වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් දැන් අපිට ගුරුවරයෙක් ළඟ ඉන්නවා වගේනේ ධර්මයේ කියන්නේ. උන්වහන්සේම ධර්මයේ ගුරු ගුරුකොට තකන්න කියපක හොඳට පැහැදිලි වෙනවා. ඒක ළඟ ඉන්නවා වගේ ධර්ම පොඩ්ඩක් මෙනෙහි කරාම තේරම් ප්‍රශ්න විසඳෙනවා බලනකොට. ස්වාමීන් ස්වාමීනාතිකන් සක්‍රියෙන්ද ඒක කියනකොට මට පස්සේ මම දවස් 3-4කට කලින් මගේ කනට අහන්න අභිහිරිම ශබ්ද ටිකක් ඇහුවා. නමුත් මට ඒ ඒ ඇහෙන ඒක මටමයි මටමයි වෙන කාටවත් පන්නේ. ඒ ඇහිච්ච ශබ්ද හැම අහන්න අනිත් ශබ්ද ටිකක් ඒ ඒ ඒ අහන හැම શબ્දකීරිය හැම තැනකදී මට මේක මේක හඬක් විතර ඒක શબ્දයක් විතර මේ ඇත්තටම නෑන වටිනවනේ ඒ ඒ ධර්මයේ ගලාගෙන ගලාගෙන ගලාගෙන යන මට මොකක්ම කම්පනයක් නෑ මේක මොකක්ම නැහැ හරි හරි නිදහස්. මට ඉඳහම යනවා. ඇත්තටම දැන් ඔබතුමීට ඇහෙන්නේ නැති ඔබතුමීට ඇහෙන්නේ නැති මනෝවෛද්‍යවරියක් මම අපේ දැන් මේ වෙලාවේ යන දේශනාවල ඉන්නේ නේද? බලන්න එතුමියට එතුමියට කොයිතරම් සතුටක්ද එතුමිය කියන මේ මට මේක හරියට පිරිසිදු කරගන්න ඕනි මමත් අනිත් අයට කියන මම දන්නෙත් නෑ ඇත්ත මොකද්ද කියලා. එතුමිය ලොකු අවුලක තමයි මේ කෝල් එක ගන්නෙ. ඇත්තටම ගන්නවා 3 පාරකට වැඩිය. ඊට කලින් දවසෙත් ගන්නවා. අපිට වෙලාවක් නැති වෙලා කතා කරන්නේ. හැබැයි බලන්න එතුමියට දැනෙන සතුට ඒක පැහැදිලි කරාම එතුමියට පුදුමාකාර සත්‍ය කෙනෙකුට කොච්චර වටිනවද මැණික් වල වගේ මැණික් වලට වැඩිය වටිනවා දැන් මේ ලෝකෙ ඊට වැඩිය වටින එකක් අපි දකින්නෙත් නෑ සත්‍ය කොච්චර වටිනවද මමත් මේ යන පාර වැරදිද වැරදිද කියලා මගේ හිතේ බයනේ. ඒ බයකෙන් මම ගොවිනා කියලා කතා කරන්නේ. ඒක බය ආත්මේ කියන සංඥාව දෙනවා. ඇතුලෙන් දෙනවා. තර තියෙනවා කියන සංඥාව ඔබතුමිය කියලා කෙනෙක් හදන් ඉන්නවා කියලා දෙනවා. අපි එතන ධර්මයේ දකින්නම එතනම ධර්මයේ දකින්න පුළුවන්. ඔව් මට මේ ගැලවෙන්න පුළුවන් කියලා දන්නවනේ. ඕ ඒකනේ. ගැලවෙන්න මේක තව තව තව මේ කොහෙවත් මේ ආයි සතෙක් වෙලා මේ මේවා සකස් වෙන්න ඉඩ තියන්න